දුවන්නම් වාලි දුවන ලෝකයා ඒ සමාජ රටාව තුළ සනසීමක් තෘප්තියක් තමන්ගේ ජීවිතයට ලබා නොගන්නකොට සනසිල්ල ලැබිය හැකි ඒකායන මඟ බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් සද්ධර්මයේම පමණයි. ලෝකේ සැනසෙල්ල හොයාගෙන මිනිස්සු බොහෝ දේවල් හැම කාලෙම එකතු කරගන්නවා. නමුත් එකතු කරගන්න ගොඩක් දේවල් ඇතුලේ මිනිස්සුන්ට සැනසීම ඉතුරු වෙන්නේ නැහැ. එකතු කරගන්න ගොඩක් දේවල් ඇතුලේ මිනිස්සුන්ට අවසානෙට දුක කියන දේ විතරයි ඉතුරු වෙන්නේ. ඒ දේවල් අතහැරෙනකොට ඒ දේවල් දාලා යන්නට වෙනකොට මිනිස්සු මහත් ਸੰతాපයටපත් වෙනවා. දුකටපත් වෙනවා. එබඳු වූ දුක්සහගත තත්වයකටපත් වෙන දුකෙන් කෙලවර වන දෙයකට බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා සැපයක් කියලා දේශනා කරන්නේ නැහැ. සැපයක් කියලා පෙන්වන්නෙත් නැහැ. මොකද ඒක తాවකාලිකව ලබන දෙයක් නිසා. බුදුරජාණන් වහන්සේ මහාලි ලිච්ඡවීට දේශනා කරන එක අවස්ථාවකදී ලිච්ඡවී මේ ලෝකේ රූපය අසුරු කරගෙන ජීවත් වෙන අයට රූපේ පැත්තෙන් සැප ලැබෙන්නේ නැත්නම් නයිදා සත්තා සාරජ්‍යයෝ සත්‍ය මේ රූපය ඇලෙන්නේ නැහැ. රූපේ කියන එකේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් තියෙන නිසා තමයි සත්‍ය රූපේහි ඇලෙන්නේ. හැබැයි ඇලුනට රූපය කියන එකෙන් ආස්වාද ජනක බවක් කවදාවත් සත්වයින්ට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ නিত্য වූ ආස්වාදජනක බවක්. ඒක කොයිම වෙලාවක හරි දුක් පිණිස පවතිනවා. ඒ නිසාම තමයි සත්‍යය රූපයෙන් මිදීම පිණිස කටයුතු කරන්නේ. ඒ නිසා අපිට ලෝකේ අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ ගොඩක් දේවල් තුලින් අපි සැප බලාපොරොත්තු වුණාට මේ හැම දෙයක් තුළම తాවකාලික ආස්වාදයක් නැතුවා නෙමෙයි. తాවකාලික ආස්වාදයක් තියෙනවා. හැබැයි නිට්ටය වූ පවතින හැම කාලයකදීම විඳ හැකි ආස්වාදයක් ඒ තුළ ඇත්තේ නැහැ. එනිසා අපි නුවණින් දැනගෙන මේ අසාරක ධර්මයන් පසුපස්සේ පන්නන්නේ නැතුව මේ ධර්මයන්ගෙන් අපි හිත නිදහස් කරගන්න මාවතක් ගැන කල්පනා කරන්නට ඕනේ. ඒ පිළිබඳව අපි කල්පනා කරගන්නකොට වැදගත් වෙනවා දස සංඥාවන් පිළිබඳව අපි අවධානය යොමු කළොත්. දස සංඥා පිළිබඳව අපිට දේශනා කරන්නේ ගිරිමානන්ද සූත්‍රයේදී. ගිරිමානන්ද සාමින්හන්සේ රෝගාතුර වෙලා ඉන්නකොට ආනන්ද හාමුදුරු භාග්‍යතුන් වහන්සේගෙන් විමසපු අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මේ දස සංඥා උගන්වලා දේශනා කළා. මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟදී මේ දේවල් නැවත ප්‍රකාශ කරන ලෙස. ඉතින් අන්නේ ඒ දස සංඥාවන් ඔබටත් අපටත් හැම කායකදීම මිනිස්සුන්ට යහපත පිණිස සිත පිණිස පවතින නිර්වාණය ඉලක්ක කරගත්ත ඒ වගේම තමන්ගේ ධර්මානුකූල ප්‍රතිපදාව දර්ශනයකින් යුක්තව සම්පූර්ණ කර ගැනීම සඳහා හේතු වන දස සංඥාවක්. ඒ දස සංඥාව පිළිබඳව එනිසා අපි හොඳ අවධානයක් යොමු කරන්නට ඕනේ. ඒ දස සංඥාවන් පිළිබඳව අපි කල්පනා කරන්නට අවශ්‍යයි. ඒ පිළිබඳව හොඳින් මානසිකාරය කරන්නට අවශ්‍යයි. දස සංඥාවන්ගේ පළවෙනි සංඥාව හැටියට අපි කතා කළා අනිච්ච සංඥාව පිළිබඳව අනිත්‍ය පිළිබඳව එහිදී සාකච්ඡා කළේ දෙවනුවට අපි අනත්ත් සංඥාව අනාත්ම ධර්මයේ පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. පසුගිය දේශනාව තුලත් අනාත්ම සංඥාව කතා කළා. එතකොට අපි පසුගිය දේශනාව තුලින් කතා කළේ පසුගිය සතියේදී ච ආකාරයේහි නැතිනම් ආකාර 6කින් අපිට දකින්නට පුළුවන් වඩන්නට පුළුවන් අනිත්‍ය සංඥාව පිළිබඳව. එතකොට අපි ආකාර 6ක් ලෙස හඳුනාගත්තා රූපය කියන එක ඇස කියන එක ආත්ම වශයෙන් ශුන්‍යයි ආත්මනීය වශයෙන් ශුන්‍යයි ඒ වගේම නිත්‍ය වශයෙන් ශුන්‍යයි ධුව වශයෙන් ශුන්‍යයි සස්සත වශයෙන් ශුන්‍යයි ඒ වගේම අවිපරිණාම ධම්ම වෙනස් නොවේ පවතින දේවල් වශයෙන් ශුන්‍යයි හැටියට අපි එතනදී සාකච්ඡා කළා. ඒ බඳු ආකාරයන්ගෙන් පවත්නා ශුන්්‍යත ලක්ෂණයක් අපි දියුණු කළ යුතුයි වැඩි යුතුයි කියලා. ඊට පස්සේ තවදුරටත් ඒ පිළිබඳව වෙන විග්‍රහයන් පිළිබඳව විමසා බලනකොට දක්වනවා අපිච දස ආකාරයේ ශුන්‍යතෝ ලෝකං අවෙක්කති තව ආකාරයකින් කතා කළොත් දස ආකාරයකින් ලෝකය ශූන්‍ය වශයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා මොනවාද යම්කිසි කෙනෙකුට මේ ලෝකය පිළිබඳව දකිනකොට රිත්තං ඒ කියන්නේ රිත්තතෝ රිත්ත වශයෙන් දකින්නට පුළුවන් තුච්ඡතෝ තුච්ඡ වශයෙන් ලෝකය දකින්නට පුළුවන්කම තියෙනවා ලෝකය රිත්ත වශයෙන් දැකලා තුච්ඡ වශයෙන් දකින එක ඒ කියන්නේ හිස් සහ පහත් වශයෙන් ලෝකය දකිනවා කියන එක ඊට පස්සේ කෙනෙකුට ලෝකය පිළිබඳව දකින්නට පුළුවන්කම තියෙනවා අනත්තතෝ අනාත්ම වශයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා ඒ වගේම අසාරතෝ අසාර වශයෙන් ලෝකය දකින්නට පුළුවන්කම තියෙනවා. අසස්සතෝ ලෝකයේ අශාස්වත වශයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලෝකය කියන එක වදකතෝ වදක වශයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලෝකයේ ඇතිවෙන ස්වභාවයන් පිළිබඳව හොඳින් තේරුම් අරගෙන ඒ ලෝකයේ දුකට මුල් ධර්මයක් හැටියට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ අගමූලක වශයෙන් රූපය පිළිබඳව දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලෝකය පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා සාසව ධර්මයක් විදිහට සාසවතෝ ඒ වගේම සංකතතෝ සංකත ධර්මයක් හැටියට දකින්නට පුළුවන්කම තියෙනවා මේ ආකාර වශයෙන් කෙනෙකුට රූපය පිළිබඳව නිවැරදිව දකින්නට පුළුවන්කම තියෙනවා අපිට මෙතනදී ඊටාම වැදගත් වෙනවා. ඇයි රූපය කියන දේ නැතිනම් ලෝකය කියන දේ අපි ගත්තොත් දැන් දසාකාරයකින් ලෝකය ශුන්‍ය වශයෙන් දකිනවා කියලානේ කිව්වේ. එතකොට මෙතනදී ලෝකය කියන දේ පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. එතකොට ලෝකය කියන ප්‍රඥප්තිය පනවන්නේ ආයතන ටික ඇති කල්හි කියන එක අපි මීට පෙර කතා කරලා තියෙනවා. ඒ කියන්නේ ඇස රූප කන ශබ්ද ආදී ආයතන ටික පිළිබඳව තමයි කෙනකෙනා තම තමන්ට ලෝකය නිර්මාණය කරගන්නේ. එතකොට ඒ ලෝකය පිළිබඳව කියලා මෙතනදී මේ මානසිකාරයේ පවත්තන අනත්තානුපස්සනාව පවත්වන්නේ කෙනෙක් නැතිනම් ලෝකයේ ශුන්‍ය වශයෙන් දකින මේ දර්ශනය පවත්වන්නේ තමා තුළ ගොඩනගා ගන්න. නැතිනම් තමා ගොඩනගා ගන්න ලෝකේ. තමන්ට හමුවන, තමන්ට හසු වෙන ලෝකේ. ඒ Tamanට හසුරන ලෝකය ditta sutamuta විඤ්ඤාත කියන මේ ධර්මයන් ඇසුරු කරගෙන මේ ධර්මයන් එක්ක පවත්නා ලෝකයක්. එතකොට අපිට මේ දේ පිළිබඳව විමසා බැලීමේදී අපිට ඊටාම වැදගත් වෙනවා. ඇයි මේක රිත්තතෝ රිත්ත වශයෙන් දකින්නට කියලා කියන්නේ? රිත්ත කියලා කියන්නේ හිස් කියන එක. එතකොට රූපය කියන දේ හිස් දෙයක්. ඇහැ කියන එක හිස් දෙයක්. තව විදිහකින් ලෝකය කියන්නේ හිස් දෙයක්. එතකොට ලෝකය කියන දේ ඇයි හිස් දෙයක් කියලා කියන්නේ? ලෝකය කියලා දේ කියන දේ හිස් දෙයක් හැටියට කියන්නේ මේ ලෝකය කියලා අපි නිර්මාණය කරගන්න මේ ආයතන ධර්මතාවයන්හි පවත්තන හිස් ස්වභාවය නිසා. එතකොට මේ පිළිබඳව දකිනකොට අපිට තව වැදගත් සූත්‍ර දේශනාවකුත් ඒකට අනුයාත කරගන්නට පුළුවන්කම තියෙනවා. දැන් ආසවිසෝපමාදී සූත්‍ර දේශනාවන්ගෙදී සඳහන් වන කාරණාවක්. එතකොට එතනදී දැන් අර ශුන්‍යෝගාම කියලා වචනයක් ඔබ අහලා තියෙනවා ශුන්‍යෝගාම හිස් ගමක් කියලා. මම් පහරන හොරුන් විසින් පහරනු ලබන හිස් ගමක් පිළිබඳව කතාවක් උදාහරණයක් එතනදී දැක්වෙනවා. එතකොට අන්නේ හිස් ගම පිළිබඳව දක්වන්නේ මේ ආධ්‍යාත්මික ආයතන ටික. මම් පහරන හොරු විසින් මේ හිස් ගම පහරනු ලබනවා. හිස් ගෙවල් ඇති මේ ගම පැහැර ගැනීමකට ලක් කරනවා. ඒකට මේ හොරු වගේ තමයි බාහිර ආයතන කියලා කියන්නේ. ඒකට ආධ්‍යාත්මික ආයතන ටික සම්පූර්ණම බාහිර ආයතනයන්ගෙන් පැහැර ගැනීමකට ලක් වෙනවා. නමුත් මේ පැහැර ගැනීමකට ලක් වෙන්නේ මොකද්ද? හිස් ගම. එකයි ශුන්‍යෝ ගාම කියන වචනයෙන් අදහස් කළේ හැඳින්වෙන්නේ. ඒකට මෙතන තියෙනවා ආයතනයන්ගේ හිස් ස්වභාවයක්, ශුන්්‍යත ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි රිත්තතෝ කියලා කිව්වේ රිත්තක ස්වභාවයක් පිළිබඳව දකින්න කියලා. අපි කියන්නේ යම් කිසි රිත්තකයක් කියලා දැන් වායු රිත්තකයක් කියලා කියන වාතය නැති තැන. අන්න ඒ වගේ රිත්තකයක් කියලා කියනවා වගේ රිත්තතෝ කියලා කියනවා pāli වචනේ ඒ රිත්ත ස්වභාවයේ හිස් ස්වභාවය පිළිබඳව. ලෝකයේ කියන එක ඒ සත්පුද්ගල භාව වශයෙන් හිස් දෙයක්. එතකොට රූපය කියන එක ගත්තොත් රූපය කියන එක සත්පුද්ගල භාවයෙන් හිස් දෙයක්. වේදනා, සංඥා, සංඛාර, විඥාන මේ කියන ධර්මයේ ඔක්කොම සත්පුද්ගල ආත්ම භාවයෙන් හිස් දෙයක්. ඒකයි රිත්තතෝ. ඒක රිත්තක දෙයක් නැතිනම් හිස් දෙයක්. ඒ පවතින යථාර්ථයක්, පවතින යමක් එතන ඇත්තේ නැහැ. එතන සම්පූර්ණ පිරුණු දෙයක් නෙමෙයි. ඒ හිස් ගම පැහැරීමකට ලක් වෙන්නේ මං පහරන හොරුන්ගේ. මං පහරන හොරු ගමේ රැඳී ඉන්න අය නෙමෙයි. ඒ වගේ මේ ආධ්‍යාත්මික ආයතනයන්ට බාහිර ආයතනයන් ස්පර්ශ වෙනවා. එතකොට ආධ්‍යාත්මික ආයතනයන්ට බාහිර ආයතනයන් ස්පර්ශ වෙනකොට ඊට අනුරූපව මානසිකාරයේදී පවතිනකොට අපිට මේ දේවල් පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ දේවල් එකින් එක එකින් එක නැති වෙලා යනවා ඇස හෝ නැතුව ගියොත් රූපය හෝ නැතුව ගියොත් සිත හෝ නැතුව ගියොත් අපිට ඒ පිළිබඳව දැනුමක් ගොඩනගන්නට පුළුවන් කමක් නැත්තේ එහෙනම් ලෝකය රිත්යි ලෝකයේ හිස් දෙයක් මොකද ලෝකයේ තුල ගන්නට ලෝකයේ තුල බලන්නට පිරුණු දෙයක් ඇත්තේ නැහැ සාරවත් දෙයක් ඇත්තේ නැහැ අනේ අර්ථයෙන් ලෝකය රිත්යි හැම වෙලාවකදීම ලෝකය කියන දේ හිස් දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ලෝකේ පත්තුණු හිස් තැන අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ලෝකේ හිස් කියලා කියන්නේ තියෙන දේවල් වලින් හිස් කියලා මොකුත්ම නැහැ කියන එක නෙමෙයි. ඒ වගේම ලෝකේ හිස් කියලා කියන්නේ හිස්කම කියලා දෙයක් ඇති බවට ගන්නත් නෙමෙයි. ලෝකයේ හිස් කියලා කියන්නේ හේතුඵල ධහම දර්ශනය කිරීම තුළින් හේතුඵල ධහම දැකීම තුළින් උපද්ද ගන්න ඥාන දර්ශනයක්. ඒකයි රික්ත රික්තතෝ කියලා කිව්වේ. රික්තක වශයෙන් දකින්නවා කියලා. ඒ කියන්නේ රික්ත වශයෙන් දකින්නවා. හිස් හිස් දෙයක් වශයෙන් දකින්නවා. එතකොට ඔහුට රික්ත වශයෙන් දකින්නට තියෙන්නේ ඔහු පුද්ගල බව ගොඩනගා ගන්න තැන් ටික, ස්කන්ධ ධර්මතා ටික, සත්ව පුද්ගල භාවයෙන් හිස් වූ ධර්මයක්. මේ තමයි ශුන්්‍යතාවය ගෙනල්ලා දෙන නුවණ. මේ තමයි අනාත්ම ධර්මය පිළිබඳව ගෙනල්ලා දෙන නුවණ. ඒ වගේම අපි කතා කළා රික්තක බව පිළිබඳව කතා කරනවා වගේම තුච්ච ස්වභාවය පිළිබඳව තුච්ච කියලා කියන්නේ පහක් බව. මේට පෙර දේශනාවක අපි සාකච්ඡා කළා තුච්ච සංඛාර සමනපස්සන වශයෙන් කියලා. සංස්කාරයන්ගේ ඇති ස්වභාවය පිළිබඳව අපි මෙනෙහි කරලා බලනවා කියන එක. ඒතකොට සංස්කාරයන්ගේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කරලා බලනකොට අපිට හම්බ වෙනවා සංස්කාරයන්ගේ තියෙන තුච්ඡ ස්වභාවයක්. සංස්කාරයන්ගේ තියෙන තුච්ඡ කියන වචනයෙන් පාවිච්චි කරන්නේ දැන් පහත් කියන අර්ථයෙන්. පහත් ලක්ෂණයක්, පහත් ස්වභාවයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සංස්කාරයන්ගේ ඇති පහත් ලක්ෂණය නිසා සංස්කාරයන්ගේ හරයක් නැති බව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඇයි? සංකතාදී මේ සංස්කාර ධර්මයන් හේතු ඇති කල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැතිව යන ලක්ෂණයෙන් යුක්තයි. තනිව උපදින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. රූපේට තනියම පවතින තනියම ඇවිල්ලා තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මුලින් කතා කළා වගේම මේ කතා කරන්නේ අපි තමා තුළ ගොඩනැගෙන ලෝකය පිළිබඳව. එනිසා මේ කතා කරන්නේ ලෝක විශ්යට ගිහිල්ලා අපි ප්‍රතිපදාවෙන් පරිබාහිරව ගිහිල්ලා ලෝකයේ තියනවද නැද්ද? එතකොට මේ එළියේ නැද්ද? තියනවද කියන කාරණා. එතකොට අපි නැතත් මේවා තියනව නේද? මේ ද්‍රව්‍ය වශයෙන් මේවා නිට්ටයයි මේවා පවතිනව නේද? මේවත් මෙබඳු කතාවක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ තමා තුළ ලෝකය ගොඩනැගෙන තැන. ඒ කියන්නේ ආයතන ධර්මතා ටික පිළිබඳව කතා කරන තැනක් ආයතන ධර්මතා ටික පිළිබඳව අපි පවත්වන නුවණක් ගැනයි මේ කතාව. එතකොට අපිට පේනවා ලෝකය කියන එක තුච්ච ලක්ෂණයකින් කියලා දකිනකොට අර හේතු නිසා සකස් වෙන ස්වභාවයකින් යුක්තයි හේතු නැති වෙනකොට මේ ධර්මය නැතිව යනවා. එතකොට යමක් හේතු නිසා සකස් වෙනවා නම් ඒක හේතු නැති වෙනකොට නැති වෙලා යනවා නම් අන්න ඒ බඳු වූ ලක්ෂණයෙන් ඒ බඳු වූ ස්වභාවයකින් යුක්ත තුච්ච ස්වභාවයක් මේ රූපාදී ධර්මයන්ගේ පවතිනවා. ඒ තුච්ච ස්වභාවය නිසාම ඒ ධර්මයන්ගේ පැවැත්ම ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒබඳු පහත් ලක්ෂණයන්ගෙන් යුක්ත දෙයක් අපි සාරවත් දෙයක් හැටියට කල්පනා කළොත් ඒ කියන්නේ නිස්සාර දේ සාරවත් හැටියට හිතනවා කියන මෝඩ තමයි කරන්නේ. නිස්සාර දේ සාරවත් හැටියට කල්පනා කරනවා නම් තේ සාරං නාදි ගච්ඡanti ඕන් සාරය අවබෝධ කරන්නේ කවදාවත්. ඔවුන් නිස්සාරය තුල යැපෙන අය බවට පත් වෙනවා. නිස්සාරය තුල යැපෙන අය බවට පත් වුනහම හැමදාම වෙනස් වෙන ලෝකයේ අනුව හඬමින්, වැළපෙමින්, දුකටපත් වෙමින් ජීවත් වන්නට සිද්ධ වෙනවා. අන්න ඒ නිසා මේ සංස්කාර ධර්මයන්ගේ තුච්ච ස්වභාවය පිළිබඳව අපි තේරුම් ගත්තාම අන්න එතකොට මේ ලෝකය ගොඩනැගෙන තැන ලෝකයේ තියෙන තුච්ච ස්වභාවයයි අපි තේරුම් ගන්නේ. ලෝකයේ තියෙන තුච්ච ස්වභාවය කියලා කියන්නේ ලෝකයේ තියෙන පහත් ස්වභාවය. පවත්වන්නට බැරි ධර්මයක් පිළිබඳව අපිට නුවණක් තියෙනවා. එහෙනම් ඔබවට ලෝකයේ තියෙනවා කියලා ගන්න වැරදි මානසිකාරයේ ඒ ඔස්සේ තියාගන්න ඉඩ ඇත්තේ නැහැ. ඇයි ලෝකයේ තුච්ච ලක්ෂණය ඔබ දකින නිසා තුච්ච ලක්ෂණය ඔබ අවබෝධ කරගන්න නිසා. එනිසා කොතනකවත් මේ තුච්ච ලක්ෂණය අවබෝධ කරගන්න තැනක අපිට ඊට අනුසාරව යන වටිනා දෙයක් ලැබෙන්නේ නැහනේ. දුව පුතා අම්මා තාත්තා කෙවල් දොරවල් යාන වාහන මේට අනුරූපව යන කිසිම දෙයක් අපට පෙනෙන්නේ නැහැ. මේ රූපය අසුරු කරගෙන තියනවා කියලා. ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ රූප ආයතන ටික ඇසුරු කරගෙන තියෙන අපිට පේන්නේ නැහැ. විඥානය ඇසුරු කරගෙන තියෙන අපිට පේන්නේ නැහැ. ඒකට වටිනකම් දෙන්න පුළුවන් කමක් නැහැ. මේ මොහොතක හටගෙන මේ මොහොතට නැතිව යන ධර්මයක් විදිහට. එතකොට යම් තැනක අපිට එතනින් එහාට ගිහිල්ලා පවතින පැවැත්මක් හම්බ වෙන්නේ. ඒ පැවැත්මක් හම්බ වෙන්නේ තුච්ච විදිහට නොදන්නාකම නිසා. කියන්නේ පහත් දෙයක් හැටියට අපි නොදකින නිසා තමයි අපි ඒක පවතින දෙයක් හැටියට අසුරු කරන්න පුරුදු වෙන්නේ. නිසා ඒ වැරදි දේ තමයි අපි ඉවත් කරගන්න අවශ්‍ය. ඒ නිසා තමයි මේ අනාත්මය අනුව දැක්ක යුතු වෙන්නේ. මේක තුච්ච ලක්ෂණයන්ගෙන් හෙබි දෙයක් හැටියට අප තේරුම් ගත යුතු වෙන්නේ. ඒකට මේ තුච්ච ලක්ෂණයන්ගෙන් හෙබි දෙයක්. ඒකට කියන්නේ තුච්ච සංඛාර සමනුපස්සනාව කියලා. එතකොට තුච්ච සංඛාර සමනුපස්සනාව කියනකොට අද දවසේදී අපි මේ කතා කරන්නේ තුච්ඡතෝ කියලා ඒකටම අදාළව තමයි තුච්ඡ වශයෙන් මේ ධර්මයන් පිළිබඳව දකිනවා. මේ ආකාර 10කින් අපිට දසආකාරයේහි ශුන්‍යතෝ ලෝකං අවෙක්කති. තවද දසආකාරයකින් ලෝකයේ ශුන්‍ය වශයෙන් දකිනවා. එතකොට ඒ තුච්ඡතෝ තුච්ඡ වශයෙන් දකිනවා කියලා කියන්නේ ශුන්‍ය වශයෙන් දකිනවා කියන එකම තමයි. ඒ වගේම අපිට මේක දකින්නට පුළුවන්කම තියෙනවා රූපේ කියන එක අනත්තතෝ අනාත්ම දෙයක් හැටියට. ඒක දැන් මෙතනදී අනාත්ම සංඥාව ගැන අපි කතා කළාට අනාත්ම සංඥාව අපිට වෙනමම සංඥාවක් විදිහට මෙතන දකින්න පුළුවන්කම තියෙනවා. අනත්තතෝ කියලා කිව්වේ ඒකයි. අනාත්මයක් විදිහට දකින්න පුළුවන්කම. එතකොට දැන් අනත්තතෝ කියලා කියනකොට අනාත්ම වශයෙන් රූපය දකිනවා කියලා අපි අනාත්ම වශයෙන් රූපය දකින එක පොදු ධර්මයක් හැටියට පොදු රාමුවක් හැටියට කතා කරන්නේ. මෙතනදී අනත්තතෝ කියන වචනය වෙනවම දක්වන්නේ අර ශුන්්‍යතෝ කියලා දක්වන එකට අනුරූපීව. ඒ කියන්නේ ශුන්්‍යත වශයෙන් ලෝකය දකිනවා කියන එකට ඒක ගෙනල්ලා දෙන තවත් එක කොටසක් තමයි අනත්තතෝ කියලා කියන්නේ. එතකොට දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් විත්තතෝ කිව්වත් තුච්ඡතෝ කිව්වත් ඒ කිව්වෙත් මොකද්ද කියලා. ඒ දේවල් තියෙන්නේ අනාත්ම ලක්ෂණය නිසා අනාත්ම ධර්මයක් නිසා තමයි හැබැයි අනත්තතෝ කියන එක වෙනමම දක්වනවා ආත්ම වශයෙන් පනවන්න දෙයක් නැහැ කියන එකත් මෙතනදී දක්වනවා. දැන් අර කිව්වේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ආදී ලක්ෂණයන් නිසා තමයි මේ දේවල් එතනදී ඒ දැක්වීම සිද්ධ කළේ. දැන් මෙතනදී මේ දක්වනවා මේක අනත්තතෝ කියලා තනි වචනයක් ඇටියට ඒ තමයි ආත්ම වශයෙන් පනවන්න දෙයක්වත් මෙතන නැත්තේ නෑ කියන එක. ඒ වගේම එතනදී දකින්නට පුළුවන් අනෙක් දේ තමයි කිසිම විදිහකින් මේකේ රූපය කියන දේ සාස්වත වශයෙන් තියෙන දෙයක් නෙමෙයි. සාස්වත වශයෙන් තියෙන දෙයක් නෙමෙයි. ලෝකය කියන දේ සාස්වත වශයෙන් තියෙන දෙයක් නෙමෙයි. අපිට ලෝකය පිළිබඳව සාස්වත සංකල්පනාවක් තියෙනවා. ඒ තමයි ලෝකයේ තියනවා, ලෝකේ පවතිනවා කියලා ගන්න සාස්වත සහගත සංකල්පනාව. ලෝකය එක දිගට නොනවතී පවතිනවා ලෝකය ඇති දෙයක් කියලා අපි හිතන කමට තමයි සාස්වත සංකල්පනාව කියලා කියන්නේ. ඔබට ඇස් දෙක පියාගත්තාම ඔබට තේරෙන්නේ මුළු අවටම ලෝකය තියෙනවා කියලා හේතුඵල ධම නොදන්නා කම නිසා අපිට බාහිර විෂය නොවුනද රූපේ පවතින බවට අපිට යම් සංකල්පනාවක් තියෙනවා යම් අදහසක් තියෙනවා. අන්න ඒකට තමයි අපිට තියෙන සාස්වතය අනුගිය මනස කියලා කියන්නේ. එතකොට දැන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටිකෙත් අපිට තියෙන ඒ ධම්ම කියන අරමුණු පිළිබඳවත් අපිට තියෙන පින්නතුනේ ශාස්ත්‍රත ලක්ෂණයක්. මේ දේවල් තියෙනවා ලෝකේ. මේ දේවල් පවතිනවා. පවතින දෙයට අනුරූපව අපිට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි සස්සත්ත්වෝ කියලා කිව්වේ. ශාස්ත්‍රත වශයෙන් ලෝකය දකිනවා. එතකොට ලෝකයේ පිළිබඳව අපි මේ විදිහට දකිනකොට යම්කිසි ප්‍රඥාවක් පවත්වන්නට නොහැකිකම නිසා අපි ලෝකයේ මේ විදිහට ශාස්ත්‍රත භාවයකින් දකිනවා නම් ශාස්ත්‍රත භවකින් දකිනකොට ඊට අනුරූපව යන සියලු පැවැත්ම අපිට ගොඩනැගිලා තියෙනවා. ඊට අනුරූපව යන සියලු පැවැත්ම කියලා කිව්වේ දැන් ලෝකයේ තියෙනවා නම් ලෝකයේ තුල අපිට අපේ දේවල් හම්බ වෙනවා සහ ඒ දේවල් විඳින තමන්ව හම්බ වෙනවා. ඒ කියන්නේ ආත්ම සහ ආත්මීය දේවල් හම්බ වෙනවා. ඒකෙන් නතර වෙන්න නතර කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒතකොට දුක කියන දේ ගලාගෙන එනවා. අන්න ඒ නිසා ලෝකය කියන දේ අපිට දකින්නට වෙනවා අසස්සත දෙයක් හැටියට. ලෝකයේ අසස්සත දෙයක් හැටියට තේරුම් ගත්තාම අපිට ඒ අසස්සත ධර්මයෙන් මිදෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අවබෝධය තුළින් ප්‍රඥාව තුළින්. ඒකට මෙන්න මේ විදිහට ලෝකය එහෙමත් නැතිනම් අපිට ලෝකයේ ගොඩනගලා දෙන ආයතන ධර්මතා ටික පිළිබඳව අපි ක්‍රමානුකූලව අපේ මනස අරගෙන එන්නට අවශ්‍යයි. එතකොට රික්ත වශයෙන් දැක්කා, තුච්ඡ වශයෙන් අපි ලෝකය පිළිබඳව දැක්කා. ඊට පස්සේ ලෝකය පිළිබඳවම අපි දැක්කා අනත්ත්ව අනාත්ම වශයෙන් දැක්කා. ඒ වගේම ලෝකය පිළිබඳව අපි දැක්කා අසාස්වත වශයෙන්ත් ලෝකය දැක්ක සාස්වත වශයෙන් ලෝකයේ තියෙන දෙයක් නෙවෙයි කියලා. එතකොට මේ ලෝකය පිළිබඳව අපිට නැතිනම් මේ පවතින ධර්ම හැටියටම දකින්නට සිද්ධ වෙනවා අනිත්‍ය ලක්ෂණයක් විදිහට. අනිත්‍ය ධර්මයක් විදිහට. එතකොට මේ අනිත්‍ය ධර්මයක් විදිහට දකින කමත් එක තමයි මේ සියලු ලක්ෂණ ටික එකකට එකක් එකතු වෙලා එකකට කැටි වෙන්නේ. අනිත්‍යතාවය පිළිබඳව දැක්මක් නැති වුණොත් මේ ශුන්‍යතාවය පිළිබඳව ගෙනල්ලා දෙන මේ නුවණ යෙදෙන්නේ නැහැ. එනිසා යම් අනිත්‍යතාවයක් තියෙනවා නම් අනිත්‍යතාවය ප්‍රතිවේධ කිරීමත් එකම තමයි මේ කියන ලක්ෂණ ටික ඔක්කොම එකතු වෙලා එකට සංග්‍රහිතව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. නිසා ඒ නුවණ මෙතරදී ඊටාම වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඒ ඒත් එක්ක තමයි අපිට මෙතන පුළුවන්කම තියෙන්නේ මේ අනිත් ප්‍රඥාව අරගෙන යන්න. එනිසා මේ හැමතැනකටම අපි විශේෂයෙන් කතා නොකලත් ඔබ අනිත්‍ය ලක්ෂණය කියන එක අනිත්‍යතාවය කියන එක මේ හැමතැනකටම එකතු කරගන්න අවශ්‍යයි. නැතිනම් මේ හැමතැනකටම ආදේශ කරගන්න අවශ්‍යයි. මොකද එහෙම නැත්නම් මේ අනික් ප්‍රඥාව නැතිනම් අනික් මානසිකාරයේ පවස්තන වීදිය පෙනෙන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැතුව යනවා. එතකොට මේ රූපය පිළිබඳව ඒ අනිත්‍ය වශයෙන් දැකීම සහ අශාස්වත වශයෙන් දැකීම පිළිබඳව අපි පසුගිය සතියේ දේශනාව තුළ බොහොම විස්තරාත්මකව කතා කළා. ඒකට මෙතනදී මේ සූත්‍ර දේශනාවේදී අද අපිට කතා කරන්නට තියෙනවා ඒ දැනුමත් උපයෝගී කරගෙන කතා කරන දස ආකාරයක් පිළිබඳව. ඒ කියන්නේ දැන් කෙනෙකුට විදර්ශනා නුවණක් වඩනවා නම් විදර්ශනා ප්‍රඥාවක් අරගෙන යනවා නම් ඒ විදර්ශනා නුවණ විදර්ශනා ප්‍රඥාව අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ මේ ආකාර වූ විචේක නැතිනම් මෙබඳු ආකාර වූ ගමන් මඟක තමයි අරගෙන යන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසායි ඒ දැනුම ප්‍රයෝගී කරගත යුතු වෙන්නේ. එතකොට ඒ රූපේ පිළිබඳව නැතිනම් ලෝකයේ පිළිබඳව යම්කිසි කෙනෙක් දකිනවා ඒ දකිනකොට ඒ රූපේ රිත්ත ස්වභාවය පිළිබඳව ඒ රූපේ තියෙන පහත් ස්වභාවය පිළිබඳව දකිනවා ඒ වගේම ශුන්‍යතෝ ලෝකයේ කියන දේ ශුන්‍ය වූවක් ලෙස දකිනවා කියන්නේ හිස් වූවක් ලෙස ඒක කුමකින්ද ශුන්‍ය සත්පුද්ගල ආත්ම භවකින්ම ශුන්‍ය වූවක් හැටියට දකිනවා එතකොට දැන් අපි ඊට පෙර සාකච්ඡා කළ කතා කළා දැන් අනත්තතෝ කියලා අනාත්ම වශයෙන් දකිනවා කියලා. ඒ වගේම අනාත්මය අනාත්මය දැකීම වශයෙන් අනාත්මය නිසා පෙනෙන හිස් බව කිනුත් යුක්තයි. ඒ කියන්නේ ආත්ම භාව වශයෙන් හිස්සු සාරාපගත දෙයක් සාරවත් බවක් මෙතන ගන්න දෙයක් නැහැ කියලා හරයක් මෙතන නැහැ කියලා දකින හිස් බව කිනුත් මේක යුක්තයි. එතකොට ඒක අපි කියනවා ශුන්‍යතෝ කියලා. ඒ අනත්තතෝ කියලා දකිනා වගේම තියෙන ලක්ෂණයක් තමයි ශුන්්‍යත ලක්ෂණය කියලා කියන්නේ. අනාත්මය කියලා දේ දැකීමත් සම සමගම යන ඊට අනුයාතවම දැකීමක් තමයි ශුන්්‍යතෝ කියලා කියන්නේ. ශුන්්‍යත භවෙන් දකිනවා නම් ඊට අනුයාතව දකින දෙයක් තමයි අනත්තතෝ කියලා කියන්නේ. එතකොට ඒ ශුන්්‍යත භව සහ යම් කිසි කෙනෙක් අනත්තතෝ කියලා දකින අනාත්ම බවක් තියෙනවා නම් ඒ කාරණාව එකම කාරණාවක් ඔස්සේ නැතිනම් එකම වීථියක් ඔස්සේ යන දෙයක් හැටියට තමයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙකුට පුළුවන්කම තියනවා මේ රූපය පිළිබඳව මේ ශුන්‍ය වශයෙන් හිස්සුවක් ලෙස දකින්නට. ඒ වගේම අනාත්ම වූවක් ලෙස දකින්නට අනත්තතෝ කියලා කිව්වා. ඒ වගේම ඊළඟට අසාරතෝ කියලා කියන අසාරක විදිහට අසාර වූ දෙයක් හැටියට දකින්නට පුළුවන් කියලා. සමහර වෙලාවට දැන් අනත්තතෝ කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඇතම් කෙනෙක් අර්ථ ගන්නනවා අනත්ත කියලා කියන්නේ අනාත්ම නෙමේ අසාර පමණයි කියලා. දැන් අනත්තතෝ කියලා මේක දක්වලා නැවත දක්වන දෙයක් තමයි අසාරතෝ කියලා කියන්නේ. සාරවත් නැති දෙයක්. ඒ කියන්නේ අසාරකත්වේන අනත්තා කියන වචනේ අරගෙන අසාරකාර්ථයෙන් අනාත්මයි කියලා කියනවා කියලා දැන් අනාත්මය කියන එක සහ අසාරයි කියන එක මේ දෙකම එකයි නැතිනම් අනත්ත කියන එක සහ අසාර කියන එක මේ දෙකම එකයි අනාත්මයි කිව්වොත් මේකේ තේරුම වරදන වරද්දවනවා කියලා කෙමින් මේ පිළිබඳව ඇතම් වෙලාවට අර්ථකථන ඉදිරිපත් කරන්නට බලනවා මෙන්න මේ අර්ථකථන වලට පැහැදිලි පිළිතුරක් දෙන්නට පුළුවන් කමක් තියෙන තැනක් තමයි දැන් මෙතනදී වචන දෙකක් විදිහට දක්වනවා දැන් තුච්ච විදිහට දැක්කා ඒ කියන්නේ විත්ත විදිහට දැක්ක පළමිනේටම ඊට පස්සේ තුච්ච විදිහට දැක්කා. ඊට පස්සේ ඒක ශුන්්‍යත ලෙස දැක්කා. ඊට පස්සේ ඒක හිස් දෙයක් වශයෙන් දැකලා ඒක අනාත්ම දෙයක් වශයෙන් දැක්කා. අනාත්ම දෙයක් වශයෙන් දැකලා එතනින් පස්සේ ඒක දැක්කා අසාර දෙයක් හැටියට. එතකොට දැන් මෙතන ඒ අසාර දෙයක් සහ අනාත්ම දෙයක් කියන කාරණා දෙකම වෙන වෙනම වචන දෙකක් විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. අනත්තතෝ අසාරතෝ කියලා. එතකොට අනාත්මය යනු අසාරයම නම් නැතිනම් අනත්ත්‍ය යනු අසාරයම නම් ඒ වචන දෙකකින් මෙතන පැහැදිලි කරන්නට අවශ්‍ය නැහැ. නමුත් එහි වෙනස්කමක් තියෙනවා. අනත්තතෝ කියලා කියන්නේ එතන ආත්ම වශයෙන් දකින්නට දෙයක් නැහැ කියන එක. ශුන්‍යතෝ කියලා කියනවා ආත්ම වශයෙන් හිස් නිසා. එතකොට එතන තුච්ඡතෝ සහ රිත්තතෝ කියලා කියනවා හිස් සහ පහත් බව කියන එක හේතු නිසා සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් නිසා. ඒකේ පැවැත්ම ගැන කතා කරන්න පුළුවන් දෙයක් නැති නිසා මේ එක සමාන ලක්ෂණ කතා කළත් මේ වචන අතර පුංචි වෙනස්කම් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේ තමයි අනත්තතෝ කියලා කියන්නේ අනාත්මයි කියන එක ආත්ම භාව වශයෙන් පනවන්න දෙයක් නැති නිසා. ඒ වගේම අසාරතෝ කියලා කියනවා අසාර වශයෙන් දකිනවා කියන එක. එතනදී අසාර වශයෙන් දකිනවා කියලා කියන්නේ සාරවත් විදියට දෙයක් මෙතන පණවන්න නැති නිසා. මෙතන හරයක් තියනවා කියලා පණවන්න දෙයක් මෙතන නැත්තේ නෑ මෙන්න මේකයි හරය මේකයි පැවතිය යුතු දේ කියලා පණවන්න දෙයක් මේක ඇතුලේ ලැබෙන්නේ නෑ. අන්න ඒකට තමයි අසාරකතෝ කියලා කියන්නේ. ඒක අසාරක දෙයක් හැටියට දකිනවා. සාරවත් දෙයක් හරයක් මෙතන ගන්න දෙයක් නැත්තේ නෑ කියලා. ඒ අසාරවත් බව දකිනකම තමයි ප්‍රධාන වශයෙන්ම මේ අනාත්මය දැකීම තුළ තියෙන්නේ. ඒ නිසා තමයි අසාර වශයෙන් දකිනවා කියන එක ඇතුළත කතා කරන්නේ කුමක්ද අසාරයි කියලා කියන්නේ නිත්‍යසාර සුඛසාර අත්සාර වශයෙන් අසාරයි කියලා. නිත්‍ය වශයෙන් අසාරයි සුඛසාර වශයෙන් අසාරයි අත්සාර වශයෙන් ආත්මසාර වශයෙන් මේක අසාරයි. ඒ ඒ තුන නිසා තමයි මේක අසාරයි කියලා කියන්නේ කියලා. ඒකට අසාරයි කියන එක වචනය තනියෙන් කතා කළාට ඒක ඇතුලේ තියෙනවා අනාත්ම භවෙන් නිසාමයි අසාරක භවය දෙන්නේ කියලා. එතකොට අසාරක අර්ථයෙන් තමයි එතන අනාත්ම කියලා කියන්නේ. ඒ ආත්මසාරයක් නැති බව නිසා. එතකොට ඒක අනාත්මයි කියලා කියනවා. ඒ වගේම අනාත්ම ලක්ෂණය නිසාම තමයි එතන අසාරක අසාරකාර්ථය කියලා කියන්නේ. කියන්නේ මේ එකම වචනවලින් දැක්ුණාට පුංචි පුංචි වෙනස්කම් සහිතව එක තැනකට මනස අරගෙන යෑමක් තමයි මේ කාරණාව ඔස්සේ සිද්ධ කරන්නේ. ඊට පස්සේ වදකතු මේක හරියට වදකෙක් වගේ. වදකෙක්ගේ ස්වභාවය මොකද්ද? ඕනෑම මොහොතක දුකටපත් කරන ස්වභාවය. සතුරු වූ වදකයාගේ ස්වභාවය තමයි ඕනෑම මොහොතක දුකටපත් කරන්නට හැකියාවක් තියෙනවා යාට. ඒ වගේ තමයි මේ ලෝකයේ ස්වභාවය, රූපාදී ධර්මයන්ගේ ස්වභාවය තමයි ඕනෑම මොහොතක දුකටපත් කරන්නට පුළුවන් කමක් තියෙනවා. ඒකට හේතුව මේ ධර්මයේ දුක්ඛ ලක්ෂණය ස්වභාව කොට පවතින දෙයක්. එතකොට ඕනෑම මොහොතක දුකටපත් කරන්නට පුළුවන්කම තියෙනවා කියලා කියන්නේ අපිට මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි මෙතන පවතින ප්‍රධානතම කාරණාවක් විදිහට අපි මේ අනාත්ම ලක්ෂණයන්ගෙන් හෙබි දේ ආත්ම වශයෙන් අල්ලගත්තට පස්සේ ඒ දේවල් වෙනස් වෙනකොට විපරිණාමයට පත් වෙනකොට ඒ හැම අවස්ථාවකම ජීවිතේට දුක කියන දේ ගලාගෙන එනවා. ඒක හරියට වදකෙක් වගේ තමයි. එතකොට මේ වදකයා නිර්මාණය කරලා තිබුණේ මොකක් පිළිබඳවද? මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන් පිළිබඳව තමයි අපි මේ වදකය නිර්මාණය කරගෙන තියෙන්නේ. මනසින් මේ දේවල් වල හැසිරෙනකොට මේ දේවල් පවතින දේවල් හැටියට කල්පනා කරනකොට ඒ කල්පනා කරන බව නිසා මේ දේවල් මත අපි හැසිරෙන නිසා අනේකට කියනවා වදකතෝ කියලා එක වදකයක් වගේ හරියට. සතුරු වදකයෙකුට ඕනෑම මොහොතක දුක ගෙනවිත් දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ කිව්වේ සතුරු වදකෙක් හොඳට හිටියත් එයා වදකයා වදකයාමනේ අර කතාවක් තියෙන්නේ. එක සිටුවරයෙක්ව විනාශ කරන්නට එක් වදකයෙකුට අවශ්‍ය වෙනවා. මේ වදකයා දුරින් ඉඳලා උපද්‍රව කරලා සිටුවරයව විනාශ කරන්නට පුළුවන් කමක් නැත්තේ. ඔහු ධනයෙන් සහ බලයෙන් යුක්තයි. ඔහු අවට අනුචර පේස ඔහු අනුව හැසිරෙන සේවකයන් පිරිස ඉතාම වැඩි ආරක්ෂකයින් ඉන්නවා. එනිසා ඔහුට හානියක් කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා මොකද කරන්නේ මේ සතුරු වදකයා අර සිටුතුමාගේ සේවය සඳහා බැඳෙනවා. සිටුතුමා පිළිබඳව හොයලා බලනවා. ඔහුගේ තියෙන කාර්යශූරත්වය නිසා මේ සිටුවරයා අර පුද්ගලයාව තමන්ට සමීප සේවකයෙක් බවට පත් කරගන්නවා. ඉතින් ටික කාලයක් යනකොට දැන් සිටුවරයාගේ හිතවත්ම කිට්ටුම සේවකයා තමයි අර පුද්ගලයා. ඉතින් හැමෝටම පස්සේ තමයි නිදාගන්නේ. ඔක්කොටම කලින් නැගිටිනවා. කල යුතු සියලු වතාවත් කරනවා. හැම දෙයක්ම හොයලා බලනවා. කටයුතු සංවිධානය කරනවා. ඊටාම පහසු ලෙස සිටුවරයට පහසු කටයුතු සම්පාදනය කිරීමේ සමර්ථ පුද්ගලයෙක් විදිහට හැසිරෙනවා. මෙන්න මේ විදිහට මේ පුද්ගලයා හැසිරෙමින් කාලය ගත කරන අතරතුරම සුදුසු පැමිණි අවස්ථාවක් බලලා සිටුවරයා නිදාගෙන ඉන්න වෙලාවක් බලලා සිටුවරයා නිදාගෙන ඉන්නකොට ගෙල සිඟ දමලා පැන යනවා. දැන් මේ වදකයා සතුරු වදකෙක්. මේ සතුරු වදකයා අර සේවයට එන්න පෙරත් සතුරු වදකයාමයි. සේවය කරන මොහොතෙදිත් සතුරු වදකයාමයි. හිතාදර විශ්වාසවන්ත සේවකයා බවට පත්වන මොහොතෙදිත් සතුරු වදකයා සතුරු වදකයාමයි. බෙල්ල කපන වෙලාවේදීත් සතුරු වදකයා සතුරු වදකයාමයි. ඔහු වදක භවෙන් මුදවන්න පුළුවන් කමක් කොයිතනකවත් තිබුණේ නැහැ. එනිසා තමයි රූපය කියන එක වදකෙක් කියලා කියන්නේ. රූපය කියන එක වදකෙක්. වේදනාවත් සංඥා සංඛාර විඥාන ආදී මේ ස්කන්ධ ටික වදකෙක්. එතකොට මේ මේ වදකයෝ ඕනම වෙලාවක තමන්ව වදයට පමුණවන්න පුළුවන්කම තියෙනවා. තමන්ව වද බන්ධණයට පත් කරලා දුක් පමුණවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි රූපේ ඇසුරු කර ඇසුරු කරගත්ත සත්‍ය රූපේ ඇසුරු කරගෙන අනන්ත අප්‍රමාණ දුක් විඳින්නේ. අද යම් මිනිසෙක් දිහා බලන්න ජීවිතයේ සියල්ලම අහිමි වීම තුල හරි ලෝකේ යම් කිසි කාරණාවක් නිසා යම් කෙනෙක් මහා දුකකින් පීඩාවටපත් වෙලා මහා දුකක් වේදනාවක් විඳිනවා නම් ඒ පුද්ගලයා පිළිබඳව ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න. ඔබ මොහොතකට ඒ පුද්ගලයා පිළිබඳව කල්පනා කරලා බලනකොට ඔබට පෙනෙයි මොන තරම් දුකක් විඳිනවද ඒ කෙනා කියලා. එයාගේ චිත්ත පීඩාව මොන තරම්ද කියලා. මොකක් නිසාද පින්නතනේ රූපේට පැමිණලා රූපේ නිසාමයි මේ දුක විඳින්නේ. තේජසංගත සත්ව ආදී ඉන්නවා අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා ඔබට ඇහෙන් දකින්න පුළුවන්කම තියෙනවා. පින්නතුනේ මොකක් නිසාද ඒ දුක් විඳින්නේ? රූපයට පැමිණිලා රූපේ උපාදාන කරගෙන රූපය අල්ලගෙන දුක් විඳිනවා. ඕනෑම තැනක ඕනෑම දුකක් හට ගන්නවා නම් රූපයට පැමිණ රූපය උපාදාන කරගෙන ඒ දුක හදා ගන්නවා වේදනාවට සංඥාවට සංඛාරයට විඥාණයට පැමිණ ඒ දේවල් උපාදානය කරගෙන දුක කියන දේ උපත ගන්නවා ලෝකය හදාගෙන හදාගත්ත ලෝකයට අනුව දුක් විඳිනවා ඒක තමයි सिद्ध කරගන්න දේ. ඒ නිසා අපිට අනාත්ම ධර්මයක් පිළිබඳව කතා කරනකොට අපිට මේ රූපාදී ධර්මයන් දකින්නට අවශ්‍ය ඥානයක් තමයි වදකතෝ කියලා කියන්නේ. වදකෙක් වශයෙන් දැක්ක යුතුයි. වදක සංඥාව එළඹව ගත යුතුයි. ඇස පරිහරණය කරන සෑම මොහොතකම ඔබට සිහිය තියනවා නම් ඇහැ කියන්නේ වදකෙක් එළිය පැත්තට නිමිත්ත තිබ්බා කියලා කියන්නෙම මට වදකයට හසු වෙනවා වදකයාගේ වන්දනයට මාව නතු වෙනවා අනිවාර්යෙන් දුකටපත් වෙනවා කියලා ඔබට සිහි ඉපදවීම තියාගන්නට පුළුවන් නම් ඒකම තමයි සංවරය කියලා කියන්නේ ඒකම තමයි නිදීමට හේතු වෙන ඥාන දර්ශනය බවටපත් වෙන්නේ. එනිසා ඔබට ලෝකය පිළිබඳව වදකතෝ වදකෙක් විදිහට කල්පනා කරන්න පුළුවන්. මේ අපිට දසාකාරයේහි කියලා ආකාර 10කින් කියලා මේ කතා කරන්න පින්න තුනේ ඔබට ලෝකෙ විදර්ශනා කරන්න පුළුවන් විදි පිළිබඳව දැන් කෙනෙකුට වෙත්ත විදිහට බලන්න පුළුවන් කෙනෙකුට තුච්ච විදිහට බලන්න පුළුවන් කෙනෙකුට ශුන්්‍යත විදිහට බලන්න පුළුවන් කෙනෙකුට අනර්ථ විදිහට බලන්න පුළුවන් එතකොට තව කෙනෙකුට අසාරක විදිහට බලන්න පුළුවන් තවත් කෙනෙකුට වදක විදිහට බලන්නට පුළුවන් කමක් තියෙනවා එතකොට රූපය කියන එක මේ විදිහට පවත්නා වදකේ වද බන්ධනයකට පත් කරන කෙනෙක් අහිතවද්දයක් හැටියට අපිට තේරුම් ගන්නට ඕනේ. ඊට අනුරූපව අපි මානසිකාරය පවත්වන්නට ඕනේ. එතකොට මේ මේ මානසිකාරයන් ඔස්සේ අපි මහා ගැඹුරට අපි අරගෙන යන්න යන්නේ නැහැ. මොකද අපි විවිධ පරයයන්ගෙන් මේ පිළිබඳව කතා කරලා තියෙන නිසා මූලික දැනුම ඔබට ඒ ඔස්සේ සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙන නිසා. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම ඔබට පුළුවන්කම තියෙනවා ඊට පෙර අපි කතා කරපු ධර්මයන් අනුසාරයෙන් ඒ ඔස්සේ කාරණාව විමසගෙන එතන ගැඹුරට ප්‍රවේශයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. වදකතෝ කියලා කියනකොට වදකෙක් වශයෙන් කියනකොට අපි ඇයි රූපේ වදකෙක් කියලා කියන්නේ? රූපේට පැමිණෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒකට යම් විදිහකින් ඇහැට දකින රූපයේ පැත්තේ අපි නිමිති අනුනිමිති වශයෙන් ඉතිරි කරනවා කියලා කියන්නේ ඒ පැත්තට අපිට හැසිරෙන්න යන්න පුළුවන් කියලා කියන්නේ අන්න ඒක අපි වදකේක් වශයෙන් දකින කම. ඒ කියන්නේ අපි වදබන්ධණයටපත් කරන්න ඉඩ අපි ඉතුරු කරලා තියෙනවා ඒ පැත්තේ. දැන් ඕනම මොහොතක පුළුවන්කම තියෙන එළියේ නිමිති ඉතුරු කරලා ආපු රූපය පිළිබඳව ඔබට ඇලීම් ගැටීම් ඇති වෙන්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ සැප දුක ගේන්න පුළුවන්කම තියෙනවා. සැප ගෙනාවොත් ඒක කොයි වෙලාවෙ හරි දුකකින් කෙලවර වෙනවා. දුක කොහොමද දුකමයි. එතකොට ඔබට ලෝකයේ ඒ වද බන්ධණයට පත්වන්නට තියෙන හේතු ටික තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ ගත්ත නිමිත්ත ඉතුරු කිරීම නිසා ඔබට ඒ නිමිත්ත ඇසුරු කරගෙන අනන්ත දුක්සහිත සසරකට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ නිමිත්ත හේතුයි ඔබට අනන්ත අප්‍රමාණ සසර ගමනක දුක ගෙනල්ලා දෙන්න. එනිසා මේක වදකේක්මයි කියලා ඔබ දකින්න. රූපාදී මේ ධර්මයන් පිළිබඳව ඔබ නිමිති අනුනිමිති වශයෙන් ඉතුරු කරන්නට පුළුවන් ඒ දේවල් වල හැසිරෙන්න පුළුවන් මනස ඉතුරු කරලා තියනවා කියලා කියන්නේ ඒකාන්තයෙන්ම වදක වූ බවමයි වදක වූ ලක්ෂණයක්මයි එනිසා වදක බවෙන් මිදෙන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරගත යුතු වෙනවා. ඒකයි වදකතෝ කියලා කිව්වේ. විභවතෝ රූපේ කියන එක විභව ධර්මයක්. විභව කියලා කියන්නේ නොපවත්ම සඳහා හේතු වල දෙයක්. නොපවත්ම කියලා කියන්නේ විභවය කියලා කියන්නේ රූපේ කියන දේ පවතින දෙයක් නෙමෙයි රූපේ කියන දේ සිඳිලා යන දෙයක් රූපේ කියන දේ නැති වෙන දෙයක් හටගෙන නිරුද්ධ වෙන දෙයක්. නිසා රූපය විභවයටපත් වෙනවා. දැන් රූපය විභූත කරනවා කියලා දෙයක්ත් තියෙනවා රූපය විභවයට විභව වශයෙන් දකිනවා කියලා දෙයක්ත් තියෙනවා රූපය විභව වශයෙන් දැකීම තුළ තමයි රූපය විභූත කරන්න පුළුවන්කම තියෙන්නේ විභූත කියලා කියනවා දුරු කරනවා කියන එකට ඉවත් කරනවා කියන එකට එතකොට ඒ රූපය කියන එක නොපවතින තත්ත්වයටපත් කරනවා කියන එකට. ඒතකොට දැන් අපිට රූපය විභව වශයෙන් දකිනකොට නොපවතින දෙයක් හැටියට දකිනකොට රූපය විභූත කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපිට රූපය විභූත නැහැ. අපිට රූපය හැම වෙලාවකදීම සම්භූත දෙයක්. ඒ කියන්නේ රූපය හැම වෙලාවකදීම අපිට පෙනෙන දෙයක්. රූපය කියන දේ අසුරු කළ හැකි දෙයක්. මොකද ඒක ලෝකෙ තියෙනවා. ඒ බඳු මනසක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලාවකදීම දකින දේ නිමිති ඉතුරු කරලා එනවා. ඇහැට පෙනෙන රූපය අපි නිමිති ඉතුරු කළාට පස්සේ අපිට නැවත ඉතුරු කරපු නිමිත්ත ගැන මානසිකාරය කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ අද නිවසට වෙලා මේක ශ්‍රවණය කරනකොට ඔබට ලෝකේ ඔබවට ලෝකේ ඔබ රැකියාව කරන තැන ඒ හැම දෙයක් ගැන ඔබට කල්පනා කරන්න පුළුවන්. ඇයි කල්පනා කරන්න පුළුවන්කම තියෙන්නේ? ඒ කල්පනා කරන්න පුළුවන්කම තියෙන්නේ ඒක විභූත නැති නිසා. ඒ කියන්නේ ඒක දුර වෙලා නැහැ. ඒක ඔබ තුල පවතිනවා. පවතිනවා කියලා කියන්නේ ඒ රූපය පැත්තේ නිමිති ඉතුරු කරලා දැකපු දේ එහි තියෙනවා කියලා හැසිරෙන්න පුළුවන්කම තියෙන එකයි. ඒ හැසිරෙන්න පුළුවන් කියලා ඉතුරු කරගත්ත නිමිත්තට අනුරූපීව ප්‍රතිසන්දි වශයෙන් ඊළඟට යනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඒ නිසා විභූත කරන දේ අපි විභූත කළ යුතු වෙනවා. රූපේ විභූත කරන්න වෙන ක්‍රමයක් නැත්තේ නෑ. ඒකෙන් කියන්නේ රූප ටික එළියේ තියෙන දේවල් නැති කරලා දාන්න කියන එක නෙමෙයි. රූපය විභූත කරනවා නම් රූපය විභූත කරන්නට පුළුවන්කම තියෙන්නේ රූපයේ Nirodhe සාක්ෂාත් කිරීමෙන්මයි. ඒ කියන්නේ රූපයේ Nirodhe සාක්ෂාත් කිරීමෙන් කියලා කියන්නේ රූපය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක් විදිහට ප්‍රත්‍යක්ෂ කළම තමයි රූපය විභූත කරන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා අපි මෙතනදී තේරුම් ගත යුතු අවබෝධ කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි රූපයේ විභූතය අපි පණවන්නේ කොහොමද කියන එක. රූපය කියන දේ දුරු කරන්නේ කොහොමද? එතකොට විභවතෝ කියලා කියන්නේ කුමක්ද කියන මේ කාරණා දෙක. රූපේ විභවතෝ විභව වශයෙන් දකිනකොට අපිට රූපේ විභූත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ රූපය කියන දේ නොපවස්නා දෙයක් හැටියට ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නැති වෙන දෙයක් හැටියට අපිට දැක්කොත් ඒ විභවය රූපය තුල තියෙන අපිට රූපේ නැවත ඇසුරු කළ හැකි දෙයක් විදිහට හම්බ වෙන්නේ විභවය කියලා කියන්නේ විභව දෘෂ්ටි ආදී ලෙස කතා කරන්නේ නොපැවැත්ම පිළිබඳව කතා කරනවානේ අපි. එතකොට රූපේ පිළිබඳව විභවතෝ කියලා අපි දැක්කහන් එක මොහොතක ඇති වුණු රූපේ නැවත ඇති වෙන්නේ නැහැ කියලා ඒ විභව වශයෙන් ඒක දකින නිසා ඒ රූපය පිළිබඳව නැවත අපිට දකින්න පුළුවන් කියන මනසක් පවතින්නේ නැහැ රූපය ගැන තියෙන රූපය ගැන හිතන්න පුළුවන් කමක් නැත්තේ තියෙන රූපය ගැන හිතනවා කියන මෝඩකම යෙදෙන්නේ නැහැ. මෝඩකම යෙදෙන්නේ නැති වෙනකොට ඒ රූපේ විභූතයි හැමදාම ලෝකේ. ඒ රූපේ දුර වෙලා. ඒ රූපේ නැවත අසුරු කරන්න පුළුවන් කමක් නැහැ. අසුරු කරගෙන යන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් අද යන්න පුළුවන් කමක් නැත්නම් ඔබ ප්‍රතිසන්දි වශයෙන් යනවා කියන දේ विद्यमान වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මෙන්න මේ කාරණා පිළිබඳව හොඳ නුවණක් දකින් ඇති කරගන්න පුළුවන් නම් ඒක ඊටාම වටිනවා. මොකද රූපය විභවය සහ විභූතය පිළිබඳව. එනිසා විභවතෝ රූපය හැම වෙලාවකදීම දකින්න විභව වශයෙන්. ඒ කියන්නේ ඒක එක දිගට පවතින දෙයක් නෙමෙයි. ඒක විභවයටපත් වෙන දෙයක්. ඒකයි විභවතෝ කියලා කිව්වේ. අගමූලතෝ කියලා කියනවා ඒක අගමූල කාරණාවක්. අග කියනවා දුක් සමුදයට දුකට අගමූලතෝ දුකට මුල් වෙච්ච දෙයක්. රූපය කියන එක දුකට මුල් වෙච්ච දෙයක්. වේදනාව කියන දේ දුකට මුල් වෙච්ච දෙයක්. සංඥා සංකාර විඥාන දුකට මුල් වෙච්ච දෙයක්. ඇයි? රූපේ තිබුණොත් තියෙන රූපයට පැමිණ සත්වයෝ දුකට අවශ්‍ය පුද්ගල බව උපදව ගන්නවා. රූපයට පැමිණ සත්වය අවශ්‍ය දුකට අවශ්‍ය කරුණු උපදව ගන්නවා. කියන්නේ එළියේ බාහිර රූප තියෙනවා නම් රූපේ දකින මම මේ පැත්තේ ඉන්නවා නම් ඔය මම ඉපදෙන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන්, ඔය මට කැමති දේ නොලබී යන්න පුළුවන්, අකමැති දේවල් එක්ක එකතු වෙන්න වෙන්න පුළුවන්. ඕනෑම ආකාරයකින් පින්නතුනේ අපිට දුක කියලා දේ ඉන්න පුළුවන්කම තියෙනවා. මොකක් තිබ්බොත්? එළියේ රූපේ තියෙනවා නම් තියෙන රූපයට සාපේක්ෂව දකින මේ මම මේ පැත්තේ ඉන්නවා නම් ශබ්දය තියෙනවා නම් ශබ්දය අහන මම මේ පැත්තේ ඉන්නවා නම් ගන්ධය තියෙනවා නම් ගන්ධය අහන මම මේ පැත්තේ ඉන්නවා නම් රසය තියෙනවා නම් රසය විඳින මම මේ පැත්තේ ඉන්නවා නම් මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ හැම තැනකදීම දුකට මුල් දෙයක් ලෙස දකිනවා නම් අපිට කොහොමද මේ රූපය අසුරු කරගෙන දුක කියන දේ එන්නේ කියන කරුණ හොඳින් නුවණින් විමර්ශනය කරලා බලන්න. එතකොට අපිට පේනවා මේ දේවල් පැත්තේ නිමිති අනුනිමිති ඉතුරු වීම තුළ දුක් විඳින පුද්ගලයා උපදිනකොට ඒ පුද්ගලයා දුකටපත් වීම ලැබෙනවා. එහෙනම් නිමිති අනුනිමිති අපි නූපදින විදිහට අපි මානසිකාරයේ පවත්නවා නම් එහෙනම් මේ පුද්ගලයා පණවන්නට තැනක් නැතුව යනවා. මේක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකයි අගමූලත්වෝ කියලා කිව්වේ දුකට මුල් වෙන කාරණාවක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ අගමූලත්වෝ වගේ දුකට මුල් වෙන කාරණාවක් විදිහට දකින්න පුළුවන්කම තියෙනවා වගේම අපිට ඊළඟට දකින්නට පුළුවන්කම තියෙනවා මේ රූපය කියන එක සාසවතෝ සාසව ධර්මයක්. සාසව ධර්මයක් කියලා කියන්නේ ආසවානං ආරම්මන බුතා සාසවා ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්නට පුළුවන් නිසා සාස්ත්‍රව කියලා කියනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ සතර ආශ්‍රව ධර්මයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන් නිසා රූපේ ශාස්ත්‍රයයි කියලා කියනවා. රූපකාණ්ඩයේ තුලදී සබ්බං රූපං සාසවා කියලා දක්වනවා. සියලුම රූපය ශාස්ත්‍රයයි කියලා. ඒ කියන්නේ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන් ආශ්‍රවයන් ඇති කරන්නට හිත දෙයක් කියලා. යම් තැනක රූපය ඇසුරු වෙනවා නම් රූපය ඇසුරු වෙන හැම තැනකම ආශ්‍රව සහිත මනසක් පවතිනවා. යම් තැනක නැවත රූපය කෙරෙහි නැඹුරු වෙන මනසක් තියෙනවා නම් ඒ රූපය කෙරෙහි නැඹුරු වෙන මනස ඇති තැනක ආශ්‍රව උපදින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසායි රූපයට සාශ්‍රවයි කියලා කියන්නේ. දැන් රූපය ඇතුලේ ආශ්‍රවය දෙන්නේ නැහැ. හැබැයි ආශ්‍රව සහිත මනසක් තියෙන කෙනාට රූපය හම්බ වෙනවා. ආශ්‍රව සහිත මනසක් ඇති කෙනාට රූපය හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙකුට කාමාශ්‍රවය අප්‍රහීන නම් ඒ කාමාශ්‍රවය අප්‍රහීන කෙනාට ඒ කාමයේ රූපේ පැත්තේ පේනවා රූපේ පැත්තේ තියෙන දෙයක් හැටියට එයා කල්පනා කරන එයාට රූපේ දකින්න පුළුවන්කම තියෙනවා ඒකට කියනවා එයාට රූපේ නැවත ලැබෙනවා කියලා එතකොට ලෝකේ යම්කිසි කෙනෙකුට රූපය අසුරු කරන්න පුළුවන්කම තියනවා නම් රූපේ පැත්තේ නිමිති තියනවා නම් ඒ රූපේ පැත්තේ නිමිති තියෙන රූපේ නැවත අසුරු කරන්නට පුළුවන් ඒ කෙනාට ඒ රූපය කියන දේ හැම කල්හි ශාස්ත්‍රෝ ධර්මයක්. ඇයි? අසුරු කරන්න පුළුවන්කම තියෙනවා. එයා කාමාදී එකතු කරගත්ත ආශ්‍රවයන් රූපේ පැත්තේ දාලා බලනකම තියෙනවා. යම් කෙනෙක් අනාශ්‍රව නම් අනාශ්‍රව වූ කෙනාට රූපය හම්බ වෙන්නේ නැහැ රූපය විභූතයි. රූපේ දුරුණාය කෙනාගේ මනසට ඒ ලෝකෝත්තර මනස තුල රූපය ශාස්ත්‍රව වුණ රූපය එතන ඇසුරු වෙන්නේ නැහැ. එනිසා රූපය ශාස්ත්‍රවයි කියලා කියන්නේ ලොකු අර්ථයක් ඇතුව. ඒක සාමාන්‍ය වචනකින් විතරක් අපිට සීමා කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. කාම ආදී ආශ්‍රව ධර්මතාවයන් නැවත නැවත උත්පාදනය කරලා දෙනවා නම් යම් සිතක ඔහු ඒ උත්පාදනය කරගනු ලබන්නේ රූපේ ඇති කලෙහි. ඒ කියන්නේ රූපේ පැත්තේ තමයි එයා දාලා ඒක බලන්නේ. රූපේ පැත්තට තමයි එයා යොමු වෙන්නේ. රූපේ පැත්තේ තියෙන නිමිති අසුරු කරගෙන තමයි එයා මේක පවත්වන්නේ. ඒ නිසා රූපය කියන දේ අපි තේරුම් ගන්නට අවශ්‍යයි ශාස්ත්‍රව ධර්මයක්. රූපය ශාස්ත්‍රවතෝ ශාස්ත්‍රව ධර්මයක් හැටියට කල්පනා කරනවා. ශාස්ත්‍රීය ධර්මයක් හැටියට කල්පනා කරනකොට එයාට පේනවා විඥාණයට රූපේ නැවත නැවත ඇසුරු කරන්න පුළුවන්කම තියනවා නම් ඒ සෑම තැනකම ආශ්‍රව ගොඩ නැගෙනවා කියලා. විඥාණයට රූපේ ස්ථිතියක් බවට පත් වෙනවා නම් රූපේ පැත්තේ පිහිටීම කියන දේ පේනවා නම් ඒ සෑම තැනකම අනිවාර්යයෙන්ම ශාස්ත්‍රව ධර්මයක් හැටියට අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඒ මනස ආශ්‍රව සහිත වූවක් හැටියට. යම් මනසක් ආශ්‍රව ධර්මතා දුරු කළා නම් අනාශ්‍රව නම් අනාශ්‍රව මනසකට ශාස්ත්‍රෝ උන රූපයේ තිතියක් බවට පත් වෙන්නේ නැහැ. පැවැත්මක් බවට පත් වෙන්නේ නැහැ. නිසා රූපය ශාස්ත්‍රෝ ධර්මයක්. රූපය අසුරු වෙන්නේ රූපේ පැත්ත දන්න හඳුනන අය ඉතුරු වෙලා නිමිති අනු නිමිති ඉතුරු වෙලා තියෙන්නේ එළිය රූපයේ සත්පුද්ගල සංයතිය පවතින්නේ රූපේ ශාස්ත්‍රෝ ධර්මයක් වෙන අපිට. ඒ බව තමයි දුරු කරගන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට රූපය කියන දේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විදිහට ස්කන්ධයන්ගේ Nirodhe පේනකොට අපිට රූපය පිළිබඳව ආශ්‍රව ධර්මතා පවත්න්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ආශ්‍රව අනුත්පාදයට යනවා. ආශ්‍රව ධර්මයේ පැවැත්මට ඉඩ කඩ නැතිවීම තුළ. ඒ වගේම තියෙනවා රූපය කියන එක සංකතතෝ සංකත ධර්මයක්. ඒ නිසා හේතු නිසා සකස් වෙනවා. ඒ කියන්නේ හේතු නිසා සකස් වෙනවා කියන එක. යම් රූපයක් හේතු නිසා සකස් වෙනවා නම් හේතු නිසා සකස් වෙන ඒ සියලුම දේවල් වල ස්වභාවය තමයි හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවය. ඒ නිසා රූපය කියන එක සංකත ධර්මයක්. රූපය කියන එක හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. ඒ හේතු නිසා හටගත්ත බවත් හේතු නැති වෙනකොට නැති වෙන ලක්ෂණය පිළිබඳවත් මානසිකාරය කිරීම සංකත ලක්ෂණය. එතකොට මෙන්න මේ ආකාරයට අපිට දස ආකාරයකින් අනාත්ම දර්ශනය ගැන කතා කරන්න පුළුවන්. රික්තතෝ රික්ත වශයෙන්, තුච්ඡතෝ තුච්ඡ වශයෙන් බලනවා. ඒ වගේම ශුන්‍යතෝ හිසූවක් ලෙස බලනවා. ඒ වගේම අනාත්තතෝ අනාත්ම වූවක් ලෙස බලනවා. ඒ වගේම අසාරකතෝ අසාර වූවක් ලෙස දකිනවා. වදකතෝ වදක වූවක් ලෙස දකිනවා විභවතෝ විභවයට පත්තන දෙයක් හැටියට අපි ඒක දකිනවා ඊට පස්සේ අගමූලතෝ දුකට මුල් වෙන දෙයක් හැටියට දකිනවා ඊට පස්සේ සාසවතෝ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කළ යුතු හැකි දෙයක් හැටියට දකිනවා ඒ කියන්නේ ආශ්‍රවයන්ට හිත දෙයක් හැටියට තේරුම් ගන්නවා ඒ වගේම සංකතතෝ සංකත ධර්මයක් හැටියට දකිනවා මේ ඕනෑම එක එක කාරණාවක් අරගෙන නමුත් පින්නතුනේ අපිට පුළුවන්කම තියෙනවා අනාත්ම දර්ශනය දියුණු කරන්නට මේ සෑම කාරණාවක් ඔස්සේම ලෝකයේ සත්පුද්ගල භවය ශුන්‍යයි කියන දැක්ම තමයි උපදවලා දෙන්නේ. ඒ නිසා මේ ධර්මයන් වඩන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි අද දවසේදී කල්පනා කරගන්න ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුනේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරනවා. වගේම දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මේ පරිලෝකීය ඥාතීන්ටත් අපි පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් හිරු මාධ්‍ය ආයතනයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් අපි මේ පින් අනුමෝදන් කරනවා හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසේවා කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් වන්න. Thank you.